සොටමුණ බද සිටිරුවන් මලි ගඟ බිලිගත් මගෙරුවන් මලි ගමට සිටියක රුවන් මලි ගඟට වරෙන් අද රුවන් මලී ඉර අවරත යන හැන්දයාමේ දුම්බර කඳු ඇති මුඹුම් වලින් සිහින් වලාවක් හෙමින් නැගීලා මේ තොට මුණ බත් රැඳී සිටී තොටමුණ බද සිටිරුවන් මලි ගඟ බිලිගත් මගෙරුවන් මලි ගමට සිටිය කරුවන් මලි ගමට වරෙන් අදරුවන් මලී සුදු ඔසරිය හැඳ වලා රොදින් දැස රුවන් මලි තොටමුණට ඇදේ කලය පුරාදිය උකුලේ තබාගෙන හෙමින් හෙමින් පානඟනු පෙනේ අපට මුණවද සිටි රුවන් මලී ගඟ බිලිගත් මගේ රුවන් මලී ගමට සිටිය එක රුවන් මලී ගමට වරෙන් අද රුවන් මලී